නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපගේ විඥානයේ තැම්පතු වලට අනුව द्वේෂය අටගන්නේ කොහොමද? කෙලෙස් ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ ඒ සියලුම කෙලෙසයන් නිරෝධ කරලා අපි නිවෙන්නේ කොහොමද කියන කාරණාව. අපගේ සිතේ පෙර තැම්පතු කියලා ගත්තාම ඒ තැම්පතු වල ධාරිතාවක් කියන්නට මං හිතන්නේ මේ ලෝකේ කිසිම විද්‍යාවක් සමත් නැහැ කියලා. තථාගතයන් වහන්සේලා දේශනා කරන ධර්මතාවය වලින් එකක් තමයි මිනිස්යාගේ සිතේ ආරම්භය ගැන හොයන්න එපා. අවසානය හොයන්නත් එපා. එහෙනම් ලෝක විෂය මේ විඥානයේ ආරම්භක විෂය කර්ම විෂය කියලා භාග්‍යතුන් වහන්සේලා තානම් කරපු විෂය කීපයක් තියෙනවා. එහෙනම් අපි මේ ලෝකයේ ඉපදිච්ච වාරගාන කොච්චරද කියලා බැලුවාම මේ මාපොළවේ වැලි කැටවලටත් වඩා අනන්ත අප්‍රමාණ ඉපදිලා හැම භවෙම මිනිසත් බව ලැබුවාය හැම භවෙම තපස් රැක්කාය හැම භවෙම ಗುಣධර්ම වැඩුවාය කියලා කිසිම කෙනෙකුට පොරොන්දු වෙන්න බැරි තරම් නේද එහෙනම් අපි මිනිසත් භවයේ ඉපදුනාට වඩා අනන්ත අප්‍රමාණ ඉපදිලා තියෙන්නේ പ്രേත ලෝකවල භූත ලෝකවල එහෙම නැත්නම් සතර අපායේ බොහොම ස්වල්ප ප්‍රමාණයක් ඉපදිලා තියෙන දිව්‍ය ලෝක තලවල තිරිසන් ලෝකවල ඉපදිච්ච වාරගාන අනන්තයි අප්‍රමාණයි කියන්න බැරි තරම්. එහෙනම් මිනිසත් භවය කියලා කියන්නේ කල්ප ගණනාවකට එක සැරයක් දුර්ලභම අවස්ථාවක්. ඇයි අපි මේ කාරණාව කතා කරන්නේ කියලා බැලුවාම විඥානයේ තම්පතුව කියලා කිව්වාම ඒක සාමාන්‍යයෙන් සරලව කතා කරන්න බැරි කාරණාවක්. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ තිරිසන් තම්පතු තියෙනවා. අපි නිකම් කල්පනා කරලා බලනකොට අපි විවිධ කුලවල ඉපදිලා ඒ තිරිසන් කුලවලට අනුව ඒ පුරුදු පුහුණු වෙච්ච දේවල් අපේ විඥානේ තැම්පත් වෙලා නැද්ද? අපි සුනකයෝ වෙලා ඉපදිච්ච කාලවල සුනකයාට කිසිම සීලයක් නැහැ. කාලයක් මිම්මක් මොකවත් නැහැ. එහෙනම් සුනකයා දැකපු දැකතු ඒ සුනක බැල්ලියොත් එක්ක අයාලේ ඇසිරෙනවා. කිසිම විනයක් නැහැ, සීලයක් නැහැ. සමහර රිලා වඳුරෝ ඉන්නවා කිසිම කෙනෙක්ගේ මොකවත් තාන්නේ නැහැ. Tamanට අවශ්‍ය දේවල් ඔක්කොම උදුරා ගන්නවා, අදින්න ආදානය කරනවා. සමහර සත්තු ඉනෝ පැන පැන අපනවා, ජීවිත විනාශ කරනවා. සිංහයා කොටියා වාගේ වලාහ වාගේ විශේෂ ඒ ශක්ති සම්පන්න සක්ත කුලවල ඉපදිච්ච කාලවල අනන්ත අප්‍රමාණ අහිංසක සත්තු මරාගෙන කන්න ඇති නේද? පොළොන් වංශවල ඉපදිච්ච වෙලාවේදී අනන්ත අප්‍රමාණ මිනිසු පන්න පන්න දෂ්ට කරන්නේ නැති නේද මේ සෑම ක්‍රියාවක්ම විඥානයේ තැම්පත් වෙනවා අපි කුමක් දකිනවද දකින්නේ ඇසහරා විඥානයේ තැම්පත් වෙනවා අපි කුමක් ශ්‍රවණය කරනවද ඒ සෑම ශබ්දයක්ම විඥානයේ තැම්පත් වෙනවා අපි විඳින සෑම රසයක්ම විඥානයේ තැම්පත් වෙනවා අපේ සෑම ස්පර්ශයක්ම විඥානයේ තැම්පත් වෙනවා. එහෙනම් සිතවිලි අනන්ත අප්‍රමාණ අපේ විඥානයේ තැම්පත් උනා නේද? එහෙනම් මේ द्वේෂය කියන කාරණාව ගොඩාක් දුරට මේ සිතක හටගන්නේ තිරිපන් තිරිසන් තැම්පත් වලට අනුව. ඇයි මේ තිරිසන් සත්තු ළඟ තමයි මේ द्वේෂය අනන්ත අප්‍රමාණ තියෙන්නේ. එහෙනම් මේ තිරිසන් සත්තුන්ගේ ඒ කුලවල ඉපදිලා අධිකව අපි ද්වේෂ සාගත වෙලා වෛර සාගත වෙලා ජීවත් වෙච්ච ඒ අවස්ථාවලට අනුව ඒ තැම්පතුව අදත් අපේ මිනිසත් භවයේ ලොකු ප්‍රශ්නයක් වෙලා වහාම කැළඹෙනවා වහාම තරහා යනවා සෙනික කෝපය අධික කෝපය තැම්පත් වෙච්ච කල්ගත වෙලා පරිසම් දෙනක් වෛරය කියලා අපේ ද්වේෂය ක්‍රියාත්මක වෙන ස්වභාවයන් කීපයක් අපිට තේරිලා නැද්ද සමහර තරහා තියෙනවා අපි එකපාරට මේක තැම්පත් වෙලා එළියට දාන්නේ නැහැ. ඒක නිදංගත කරගෙන කාලාන්තරය තිස්සේ ඒක නඩත්තු කරලා ක්‍රමානුකූලව අවස්ථාව බලලා එළියට දාන්නේ. ඒකට අපි කියනවා කල්ගත වෙච්ච, තැම්පත් වෙච්ච වෛරය කියලා. සෙනික කෝපය කියලා කියන තරහා ගෙච්ච ගම අතේ තිබිච්ච එකෙන් දමලා ගැව්වා. ඒ මනුස්සයා ජීවත් වෙනවද, මැරුණද, මොකද්ද කියලා ඒක අපට අදාළ නෑ. තරහා ගියා ගැව්වා. සැලසුම් කරලා පරිගන්න අවස්ථා අනන්ත අප්‍රමාණ අපේ ජීවිතේ නැද්ද? එහෙනම් තිරිසන් භවවල අපි ලබාගත් සමහර පුරුදු පුහුණු මිනිසත් භවයට එනකොට දැන් ඒවා අර නිකම්ම නිකන් තියෙන පීය පන්නලයට ගිහිල්ලා පණ පොනවා වාගේ දැන් මේවා හොඳට තියුණු වෙලා මිනිසුන්ට අනන්ත අප්‍රමාණ හිංසා කරදර වලට පත් කරන්න පුළුවන් විදියට මේක වැඩි දියුණු වෙලා. එහෙනම් අපි තිරිසන් ලෝකවල බඩගින්නට දඩයන් කරන්නේ නැති. තරහා ගිය වෙලාවේ අපාගෙන කන්න නැති, පස්සෙන් එලවගෙන ගිලා දෂ්ට කරන්න නැති. හැබැයි මිනිසත් භවයට ආවට පස්සේ අපට දැන් මාන්නය තියෙන නඩත්තු කරන්න අපට කියලා යම් යම් පුද්ගලික ස්වභාවයන් තියෙනවා නඩත්තු කරන්න ආත්ම ගරුත්වයේ තියෙන අපට රැකගන්න මේ හේතුව නිසා අර තිරිසන් ගුණාංග ඒ තිරිසනා වාගේ එළියට දාන්නේ හොඳට දැනුම පාවිච්චි කරලා අධ්‍යාපනය පාවිච්චි කරලා සමාජයේ සිරිත් විරිත් වලින් ඉගෙනගත්ත සම්ප්‍රදාය අනුන්දට පාවිච්චි කළා ඒක ක්‍රමානුකූලව අපි එළියට දානවා මේක බොහොම අවදානම් සහිත தත්ත්වයක් එහෙනම් සිතේ තැම්පතුව කියලා කියන්නේ අනන්ත අප්‍රමාණ භවගාමි වලට හේතු වෙච්ච කරුණු එහෙනම් අපි දැනගත්තා අපේ සිතේ සමහර දේවල් තියෙනවා ඒවා ලෝකෝත්තරයි සමහර ඒවා තියෙනවා ගොඩාක් අනාර්යයට සම්බන්ධ හේතුව ඒවා නිന്ദාසගතයි මිනිසත් භවයේ ඉපදිච්ච අවස්ථා අනන්ත අප්‍රමාණ තිබුණාට අපි ආර්ය ගුණධර්ම වඩන්නේ අපට නැකිට ගන්න ඇවිද ගන්න බැරි වෙලාවේ නේද සිල්ශාලාවකට ගිහින් බැලුවාම සේනාසනයට ගිහින් බැලුවාම සම්පූර්ණ පොය දවසක කිසිම කෙනෙක් නැහැ තරුණ කෙනෙක් ඉන්නවා නම් බොහොම සීමා සහිතයි ඒ ඉන්න සීමා සහිත කට්ටියගේ නිවනද පතන්නේ කියලා බැලුවාම අනන්ත අප්‍රමාණ ප්‍රශ්න කරදර වලට රැවටීම් වලට ලක් වෙලා ජීවිතේ කලකිරිච්ච ස්වභාවයක් නිසා වෙන එකක් දකින්න ලබන්නේ නැහැ එවැනි தත්ත්වයක් ඇති වුනේ නැත්නම් ඒ කට්ටිය සිල් ගන්න දෙන්නෙත් නෑ. එහෙනම් සිල් අවශ්‍ය වෙන්නේ අපට 70 80 වෙනකොට නේද? අපි විස්රාම යනකොට අපට දැන් මතක් වෙනවා මෙච්චර කාලයක් පංචකාම පිනවන්න පුළුවන්. ඒ කාලවලදී අපට පැවිදි වෙන්න ඉතුරු නැහැ. දෙවියෝ බුදුන් සීවුන් නැහැ. චෛත්‍ය බෝධිය වැඳ ගන්න වෙලාවක් නැයි අතිකාල පැය කරන්න තියෙනවා. වැඩිපුර පඩියක් ඕනේ දරුවෝ නඩත්තු කරන්න අපේ පංචකාම පිනවන්න. එහෙනම් මේ වගේ කාම ලෝකයක ජීවත් වෙලා අනන්ත අප්‍රමාණ ප්‍රශ්න වලට මැදි වෙලා අපි දැන් අන්තිම කාලවලදී තීරණය කරනවා අනේ දැන් හැමදේම අනිත්‍යයි හම්බ කරපොක්කම බෙදලා දුන්නා දැන් හැම දෙයක්ම ඉවර වෙන්න යන්නේ දැන් නම් මැරෙනවා මරණ බය ඇති වෙනකොට ටක් ගාලා සුදු රැදිමක් පොරෝ ගත්තා දුවගෙන ගිහිල්ලා නමෝ තස්ස භගවතෝ කියනවා සිල්ලිල්ලන්න. එහෙනම් මේක තමයි මිනිසත් භවයක් ලැබපු හැම කාලයකම අපි කරගත්ත පුරුදු. අපේ තැම්පතු ඇයි හැමදාම වයසට ගිහිල්ලා සිල් අරගෙන මරණ බය දැනිච්ච වෙලාවේ බුදුන් සරණ ගිය නිසා මේ භවයේ අපට අන්තිම කාලෙදී මතක් වෙනවා සරණ යන්න ඕනේ තථාගතයන් වහන්සේගේ ඇයි එහෙම තමයි ඒකේ තැම්පතුව තියෙන්නේ එහෙනම් පුංචි කාලේ සරණ ගිහිල්ලා නැහැ. අතපය අයිය තියෙන කාලේ සරණ ගිහිල්ලා නැහැ. තරුණ කාලේ ಗುಣධර්ම වඩන්න තපස් ජීවිතෙට ගිහිල්ලා නැහැ. ඒවා තැම්පතු වල නැහැ. හැමදාම පංචකාම පිනවලා පිනවලා ඇටපැනලා ඇත්තව පැනලා අසුව පැනලා බැරි ගෙයිච්ච කාලේ තමයි අපි සතර සටිපට්ඨානය වඩන්නේ. ඒ බැරි ගෙයිච්ච කාලේ තමයි සිල් සමාදන් වෙලා වේර විහාරවල් ගානේ ඇවිදින්නේ. එහෙනම් ජීවිතයේ අවසාන කාලයේ තැම්පතුව තවත් ජීවිතයක අවසානයේ නේද පරිසම් දෙන්නේ. එහෙනම් හැම හේතුඵල ධාමකට අනුව අපගේ තැම්පතු තමයි මෙච්චර කාලයක් අපට මේ හැම ප්‍රශ්නයකටම හේතුව. සමහර අය වාඩි වෙලා ඉන්නකොටත් රාගය දැනෙනවා. නැගිටලා ඉන්නකොටත් රාගය දැනෙනවා. කමටන් වඩනකොටත් රාගය දැනෙනවා. ඇවිදින හැම මොහොතෙම රාගික සිතුවිලි එනවා. මොකද්ද ප්‍රශ්නේ කියලා බැලුවාම එයා අනන්ත අප්‍රමාණ මේ සංසාරේ ඉපදිලා රාගය වැඩිපුර තැම්පත් කරගෙන ඒ සිතේ තැම්පතු වලට අනුව තමයි මේ රාගය ඇති වෙන්නේ. සමහර අය විරාගය වඩලා බ්‍රහ්මචර්යාව අනන්ත අප්‍රමාණ වඩලා හිපදිලා ලෝකෙ දිහා බලනකොට රාගය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න විදියක් නැහැ. හේතුව ඇඟින් වලින් ඇවිල්ලා නැහැ. තමන්ගේ ජීවිත කාලයේ පුරාවටම රාගය ස්පර්ශ නොකරපෝ ශ්‍රේෂ්ඨ උතුම් විඥාන මේ ලෝකේ කොච්චර තියෙනවද? හැබැයි විරාගයෙන් අපට එක විනාඩියක් ඉන්න බෑ. තප්පර 60ක් ඉන්න බෑ බ්‍රහ්මචර්යාවේ. ඒ තරම් රාගයෙන් දැවෙන කට්ටිය අනන්ත අප්‍රමාණ අපට මොන ගැයිලා නැද්ද? එහෙනම් මේවා සිතේ තැම්පතුවට අනුව ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් මේවා අවබෝධ කරගන්නට ඕනේ මේකෙන් නිරෝධ වෙන්න නම් සංසාරේ මේ තැම්පතුවලට අනුව අනන්ත අප්‍රමාණ චේතනා ඇති වෙනවා ඒකෙන් රාගය ඇති වෙනවා වෛරය ඇති වෙනවා අනන්ත අප්‍රමාණ ලෝභය ඇති වෙනවා මේ තැම්පතුවල අවදි ස්වභාවය අපි තේරුම් අරගෙන නැහැ පුළුවන් මේ වෙනකොටත් අපේ සිතේ තැම්පතු වල අවදිවීම නිසා මේ අසකන දිව නාසය සමසිත පංචකාමයන් අරඹවාගෙන යනවා අනන්ත අප්‍රමාණ ඉදීමට හේතු හදාගන්නවා මේ දුර්වලකම මේ වැරදෙන තැන් අපට තාම අවු නොවුනා වෙන්නට පුළුවන් එහෙනම් වාඩි වෙලා ඉන්නකොට කිසිම හේතුවක් නැතුව නිකම්ම නිකං අවදි වෙනවා නම් ඒකට හේතුව තියෙන්නේ මෙතන නෙමෙයි ඈත භවයක වෙන්න පුළුවන් අනන්ත අප්‍රමාණ අපේ ජීවිතවල මෙවැනි තැම්පතු අවදි වෙලා මේ වෙනකොටත් බව දහස් ගාණක් ඉපදෙන්න කර්ම සැකසිලා. එහෙනම් අපේ තැම්පතු වලට අනුව විවිධාකාර කෙලෙස්යන් අවදි වෙලා ඒ කෙලෙස්යන් අපේ සලායතනත් එක්ක සම්බන්ධ වෙලා නැවත නැවත අර කර්මය අලුත් කරන්නේ නැද්ද? අර තුවාලය අර රිලා වඳුර මොකද කරන්නේ නිතර නිතර ආරලා ආරලා පොත්ත ගලව ගලව තුවාලය හැමදාම අලුත් කරනවා හේතුව ඒ රිලවා වඳුරා දන්නේ නැහැ ඒ තුවාලේ නිකම්ම නිකන් තියෙන්න ඇරියාම ඒක සතියක් දෙකක් යනකොට වේලිලා යනවා මේ පොත්ත ගලවන්න ගලවන්න තුවාලේ පෑරෙනවා අලුත් වෙනවා ඒක සනීප නොවන හේතුවක් කියන එක ඒ සතා දන්නේ නැහැ දැන් කෙලේශයන් සම්බන්ධවත් අපේ මානසිකත්වයත් ඒක නේද තැම්පතුවෙන් අවදි වෙන රාගය නිරෝධ කරන්න හදන්නේ. ඒක තව තවත් පිනවන්න ගිහිල්ලා ඒක අර පාරලා අලුත් කරගන්නවා. තැම්පතුවෙන් අවදි වෙන ලෝභය නිරෝධ වෙන්නට කටයුතු කරන්නේ කමටන් වඩන්නේ. ඒක නැවත නැවත පාරලා අලුත් කරගන්නවා. තැම්පතු වලින් අවදි වෙන द्वේෂය නැති කරගන්න ඒකට අදාළ කමඨාන වඩන්න ඒක පාරලා නැවත ජම්ම වෛරයක් වශයෙන් ඒක අලුත් කරගන්නවා මේ දුර්වලකම් මේ වෙනකොටත් අපේ ජීවිතවල පවතිනවා අපි සමහර දේවල් දැක්කාම අපි කියන අනේ මේක වැඩක් නෑ මේක නිවනට බාධා සහිතයි මේ කිසිම දෙයක් මට එපා කියලා අපි කියනවා හැබැයි සමහර දේවල් දුන්නාම එපා කියන්නේ නැතුව ගන්න නැද්ද තුන් සිවුරයි පාත්‍රය ඇරෙන්න මං කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ කියන ප්‍රතිපත්තියෙන් හිටපු භික්ෂුවක් අපට මුණ ගැහුණා. බොහොම ප්‍රතිපත්ති ගරුකයි මොන විදියක දුන්නත් ගන්නෙ නැහැ. තුන් සිවුරයි පාත්‍රය විතරයි. 65 කඩෙන් සිවුරක් අදලා අනේ ස්වාමිනී මේකට 65000ක් විතර වේදම් වුණා මේක ඔබ වහන්සේ වෙනුවෙන් පූජා කරන්න කිව්වාම දැන් තුන් සිවුරයි පාත්‍රයයි අතර සිවුරයි පාත්‍රයක් උන් නැද්ද එහෙනම් වටිනාකම් වැඩි වෙනකොට Tamange ප්‍රතිපත්තිය උලඟට යනවා රාගය ඇවිස්සෙනකොට ප්‍රතිපත්ති උලඟට යනවා. ලෝභය ඇවිස්සෙනකොට ප්‍රතිපත්ති උලඟට යනවා. එහෙනම් द्वේෂය ඇවිස්සෙනකොටත් අපේ මානකම පැවිද්ද අනන්ත අප්‍රමාණ අමතක වෙනව නේද? සහෝදර සංඝයාට අර ගීයකට වඩා අනන්ත අප්‍රමාණ නිന്ദා සාගත ලෙස අපි කතා කරන්නේ නැද්ද? තරහා ගියාම ඒ පානපත්තු කරන තැන ප්‍රශ්නයක් ඇතිලා පාන පොලේ ගාපු අවස්ථාවකට නැද්ද? පාත්‍රයෙන් ගාගත්ත කතාවල් පවා අපි අහලා තියෙනවා. එහෙනම් මේ द्वේෂය ඇවිස්සෙනකොට අපගේ ප්‍රතිපත්ති මොකවත් නැහැ. අපගේ විනය මොකවත් නැහැ. එහෙනම් මේ tempatuwe බලය කොච්චරද? මේ තැම්පතුවේ බලයට පුළුවන්කම තියෙනවා අපේ පැවිද්ද නැති කරන්න. තැම්පතුවේ බලයට පුළුවන්කම තියෙනවා අපිව සාසනෙන් නිරපන්න. තැම්පතුවේ බලයට පුළුවන්කම තියෙනවා අපිව තිරිසනෙක් වාගේ චරිතයෙන් සම්පූර්ණම පල්ලයට ගේන්න. එහෙනම් මේ වගේ දුර්වලකම් අපේ ජීවිතවල පවතිනවා. සිතේ තැම්පතු වලට අනුව ඇස කන දිව නාසය සමසිත කියන ආයතනවල මේ වෙනකොටත් අපිරිසිදු වෙමින් පවතිනවා. මෙන්න මේ දුර්වලකම තේරුම් අරගෙන නිවැරදි කරගන්නට අවශ්‍යයි. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි තැම්පතු තියෙනවා. සමහර අයගේ විඥානයේ තැම්පත තියෙනවා කිසිම දවසක අනිත් අයට කරදර කරන්නේ නැහැ. හැබැයි අනිත් අයට කරදර වෙනකොට ඒක වින්දනය කරනවා. සමහර අයට කරදරයක් ඇති වුණා, අසනීපයක් ඇති වුණා කිව්වම ඒකෙන් පුදුමාකාර සතුටක් එයා ලබනවා. මේකත් පෙර tempatuක්. එවැනි tempatu අද අපේ භික්ෂු සමාජයේ තියෙනවා. සමහර සහෝදර සංඝයා දුක් විඳිනවා. ඒවා හේතුඵල දාමට අනුව දකිනවා. ඇල්වතුර ටිකක්වත් දෙන්නේ නැහැ. හේතු උන්වහන්සේ කරගත්තා කුසල කර්මය කියලා ඒකට බණ කියනවා. එහෙනම් අපෙත් සමහර පුරුදු තියෙනවා ආර්ය පුරුදු කියලා අපි හිතාගෙන ඉන්නවා හැමදේම හේතුඵල ධාමට අනුව දකින්න ඕනේ හැමදේම කර්මා කර්මඵලයට අනුව දකින්න ඕනේ කියලා අපි දෘෂ්ටිගත වෙලා ඉන්නවා ඒ දෘෂ්ටි පවා අපගේ විඥානයේ තැම්පත් වෙච්ච පුරුදු මිත්‍යා දෘෂ්ටික තැම්පතු තිබුණාම අපි හැමදාම ඉපදිලා මිත්‍යා දෘෂ්ටික ජීවත් වෙනවා හේතුව ඒවා අපේ විඥානයේ හොඳටම උපාදානය වෙලා තැම්පත් වෙලා පවතින කෙලෙසයන් එහෙනම් අපේ තැම්පතුව කුමක්ද කියලා බලා අපට මීටරයක් නැහැ. කිසිම උපකරණයක් නැහැ මේ තැම්පතුවේ ධාරිතාවන් මැනගන්න. නමුත් තථාගතයන් වහන්සේ යම්කිසි දෙයක් දේශනා කරනවා. ඒ දේශනාව තුළින් අපට මීටරයක් තියෙනවා, මැනගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි රාගික චරිතය කෙනාට හැම දෙයක්ම පේන්නේ රාගෙන්ලු. ද්වේෂ චරිතයකට හැම දෙයක්ම හෙන්නේ ද්වේෂෙන්ලු. ලෝභ චරිතයට මේ ලෝකයේ හැම දෙයක්ම වටිනාකමින් ලුපෙන්නේ. එහෙනම් සමහර ලෝභ චරිත අඳුනා ගන්න පුළුවන්. ගෙවල් ඇතුලෙන් කිසිම දෙයක් ඉසි කරන්න බෑ. හැමදේම වටිනවා වටිනවා කියලා පොදි බැද ගන්නවා. පරණ දෙයක් විසි කරනකොට කියන අනේ මේක වැඩකට ගන්න පුළුවන්. මොනවාරි ඉදලක් ඔස්සා විසිකනකොට කියනවා මේකේ කූරු ටික තමයි අවුලක් වෙලා තියෙන්නේ මේ මිට ගන්න පුළුවන් කියලා අර මිට වෙනුවෙන් ඒක ආයි අරන් ඇතුලෙන් තියා ගන්නවා උණු වතුර බෝතලේ බිඳිලා ඒක විසිකරන්න යනකොට අනේ මේ කවරය හොඳයි තවත් බෝතලයක යම්කිසි අවස්ථාවක කවරයක් අවුල් නම් මේ කවරේ මාරු කරගන්න පුළුවන් කියලා අර කවරේ තරම් තියා ගන්නවා එහෙනම් මේ විදිහට ලෝභ චරිතයකට මේ ලෝකේ හැම දෙයක්ම වටිනවා, හැම දෙයක්ම වටිනාකමින් පේනවා. එයා මේ ලෝකේ සෑම නාම රූපයක්ම වටිනාකමින් දකිනවා. මේ තුලින් එයාට මැනගන්න පුළුවන් මම මොන වගේ චරිතයක්ද? පෙර සංසාරේ මම මොන විදිහටද ජීවත් වුනේ? මොනවද මං තැම්පත් කළේ? අන්න ඒ තැම්පතුව තමයි දැන් මේ පවතින වර්තමාන චරිතය තමා සමහර අයට තියෙනවා කිසිම මොහතක නිකන් ඉන්න බෑ රාගය මත් වෙලා මත් වෙලා දැවෙනවා වයසක කිරියම්ම කෙනෙක් දැක්කා රාගය විශ්සෙනවා දාන ගේන කට්ටියත් රාගය විශ්සෙනවා දෙවි දේවතාවෝ භාග්‍යතුන් වහන්සේ දිහා නමස්කාර කරමින් ඉන්නවා අර දේවතාව දැක්කාම එතකොටත් රාගය විශ්සෙනවා කිසිම කාන්තාවගේ කටහඬක් ඇහෙන්න බෑ මෙච්චර රාගය මොකද්ද තැම්පතුව පෙර සංසාරේ අනන්ත අප්‍රමාණ රාගය වඩලා පුරුදු කරලා අනාර්ය මාර්ගය තුල අනන්ත අප්‍රමාණ රාගයේ ඇසිරිලා ඒ තැම්පතු වල පළ විපාක එහෙනම් අපේ තැම්පතු අධික රාගේ නම් අපි මේ භවයේ රාග චරිතයන් පුංචි දෙයකට කලබල වෙනවා, කෝප වෙනවා, ගැටෙනවා. එහෙනම් අපි මේ භවයේ ද්වේෂ චරිතයක් දැන් අපේ චරිතය අපට මැනගන්න පුළුවන්. මට වැඩිපුර තියෙන්නේ රාගයේද, වැඩිපුර තියෙන්නේ ලෝභයේද, වැඩිපුර තියෙන්නේ ද්වේෂයේද, වැඩිපුර තියෙන්නේ මෝහයේද? අන්න අපේ චරිතය ඒකෙන් තීරණය වෙනවා. මම පෙර සංසාරේ මොනවද කරලා තියෙන්නේ? මොනවද තැම්පත් කළේ කියන එක එහෙනම් මේ ලෝකේ අපි මිනිසත් බව ලබලා අපි මේ පුරුදු පුහුණු කරන ධර්මය අපට වඩන්න බැරි වෙන්න තවත් හේතුවක් තමයි මේ තැම්පතුවේ බලය. ගොඩාක් තැම්පත් වෙලා තියෙනවා ඒ තැම්පත්තල බලය දැන් වීරියට වඩා වැඩි නම් දැන් සිතේ චිත්ත ශක්තියට වඩා වැඩි නම් අපේ ශක්තියෙන් එක මෙල්ල කරන්න බෑ. ඒ කෙලෙස් අපි ආක්‍රමණය කරනවා. සමහර වෙලාවට අපි හිතනවා මම අද ඉඳලා Brahmacharyaව ඉන්නවා. අද ඉඳලා මං කිසිම මොහතක අබ්‍රහ්මචර්යාවේ ඇසිරෙන්නේ මගේ චරිතය පිරිසිදුවට ඉන්නවායි කියලා කියනකොට එදා රාගයේ වරදව ඇසිරෙනවා. එදා තෘෂ්ණාව කියන ඒ මායයට මුලා වෙනවා හේතුව යාට ඒ පොරොන්දුව පැය 24ක්වත් රකින්න බෑ හේතුව දැන් පොරොන්දු වෙනවා පැයක් යනකොට එයා දන්නේම නෑ ඒ කෙලෙසයට අවු වෙලා එහෙනම් අපේ තැම්පතුවල බල සම්පන්න භාවය වැඩි. අපි සංසාරේ අනන්ත අප්‍රමාණ කෙලෙසන් එක ජීවත් වෙච්ච ප්‍රමාණයන් වැඩි. එහෙනම් මේ හදාපෝ වීරිය, ඒ අදිස්ථානය අරකට එක්ක බලනකොට අබහැටේ තරම් අර කෙලෙසිය මහා මේඝ පර්වතයේ වාගේ කිසිම මොහතක පාලනය කරන්න බෑ. එහෙනම් අපේ ජීවිතවල තැම්පතුව නිසා අවදි වෙන සෑම කෙලෙසයක්ම අපට නිරෝධ කරන්න පුළුවන්. ඊට වඩා බල සම්පන්න ආර්ය තැම්පතුව දැන් ඒ වෙනුවට දාන්න ඕනේ. ඒක කොහොමද කියලා කිව්වාම සමහර කෝපවල සමහර දේවල් දාලා තියෙනවා. ඒව අපට බොන්න විදියක් නැහැ. ඒක හරි අපිරිසිදුයි. එහෙනම් අපිරිසිදු වතුර කෝපයක් තියෙනකොට අපිට බොණ්ඩ විදියක් නැබැයි පිරිසිදු වතුර දෙන්න දෙන්න අපි ඒ කෝප්පෙට දානවා කෝප්පෙට එක එක කෝප්ප ගානේ පිරිසිදු වතුර එකතු වෙනකොට පිටාර ගලනවා නේද ඒ වාගේම ප්‍රමාණයන් එහෙනම් භාජනයක අපිරිසිදු වතුර තිබිලා පිරිසිදු ජලය එකතු කරන්න එකතු කරන්න එකතු කරන ප්‍රමාණයට අනුව භාජනයෙන් ප්‍රමාණය ප්‍රමාණය එළියට ගෙයිලා කාලයක් යනකොට මේක නිල්ම නිල් පාට වෙලා බීමට සුදුසු පිරිසිදු පානීය ජලය බවට පත් වෙනව නේද එහෙනම් දැන් අපේ අනාර්ය දේවල් වලට වඩා ආර්ය දේවල් පුරුදු කරන්නට ඕනේ. අර තැම්පතුවට වඩා ආර්ය තැම්පතුව වැඩි කරන්නට ඕනේ. ඒකට අපේ මුළු ජීවිත කාලය පුරාම සතර ඉරියව්වෙන් ಗುಣධර්ම වඩන්නට ඕනේ. එහෙනම් මේ වෙනකොට ශනික කෝපය අපි තුල තියෙනවා නම් වහාම කැළඹෙන ස්වභාවය තියෙනවා නම් පුංචි දෙයටත් ගැටෙන පටිගය අපි තුල තියෙනවා නම් අපි වෙන මොකවත් වඩලා නැහැ. පෙර සංසාරයේ අනන්ත අප්‍රමාණ द्वේෂයෙන් පසු වෙලා තියෙනවා. द्वේෂය වඩලා තියෙනවා. අනන්ත අප්‍රමාණ වෛරය අපි නඩත්තු කරලා තියෙනවා. ඒකට අනුව අපේ චරිතය දැන් අපිරිසිදු වෙලා අපේ චරිතය වෛර චරිතයක් වෙලා එහෙනම් මේ මොහොතේ ඉඳලා ඇසකන දිවනාසය සමසිතෙන් අපි මේ තැම්පතු ආර්ය බවට පත් කරන්නට ඕනේ. ආර්ය පුරුදු පුහුණු කරන්නට ඕනේ. කමඨාන වශයෙන් කොහොමද අපි මේක වඩන්නේ? සම්මා දිට්ඨියෙන් අපි ලෝකේ දකින්නට ඕනේ. අපි මේ ලෝකේ දකින්න සෑම නාම රූපයක් තුලින්ම රාගික දේවල් පේනවා, වටිනා දේවල් තුලින් ලෝභය අපට පේනවා, අපිට කැමති නැති දේවල් පේනකොට පටිගය තුලින් ද්වේෂය පේනවා. මෙන්න මේවා අපේ චක්කුවේ චක්කු ප්‍රසාදයේ තැම්පතුව මේක තේරුම් අරගෙන ආර්ය දේ තුලින් අපි ඒක දකින්නට ඕනේ. නිවැරදි දැක්මෙන් දකින්නට ඕනේ. සම්මාවෙන් අලුත් tempatuක් දාන්නට ඕනේ. අපිට යම් කිසි දෙයක් ඇයෙනකොට ඒ ඇයෙන දේ තුලින් සෝත ප්‍රසාදය තුල පෙර සංසාරයේ මොනවද ඇවිල්ලා තියෙන්නේ ඒකට අනුව තමයි ඒව හැෙන්නේ සමහර වෙලාවට රාගික දේවල් ගොඩාක් කාලා තිබුණා නම් ඒවා සෝත ප්‍රසාදයේ තැම්පත් වෙලා තිබුණා නම් නිකන් ධර්මයක් කියනකොට අපට රාගය ඇවිස්සෙන්නේ නැද්ද? සමහර මෑණිවරු හොඳට ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන ශ්‍රී සද්ධර්මයේ මොම මනාකොට සකසලා දේශනා කරනවා. ඒක තුළ තියෙන පටිච්ච සමුප්පාදය බලන්නේ නැහැ. චතුරාර්ය සත්‍යය බලන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය බලන්නේ නැහැ. අර මීරි කටහඬ තුලින් රාගය මත් වෙන්නේ නැද්ද? එහෙනම් අර මෑණියන්ගේ ධර්මයට නෙමේ සවන් දීලා තියෙන්නේ. අර ඇයෙන වචන වලින් ඇයෙන රාගයටයි සවන් දීලා තියෙන්නේ. එහෙනම් සෝත ප්‍රසාදය පුරාවටම රාගික දේවල් ආලාලා අර සෝත ප්‍රසාදේ අනන්ත ප්‍රමාණ රාගය තැම්පත් වෙලා ඒ ඇවිස්සෙන්නේ හැම මොහොතක් තුළම රාගික දේවල්. එහෙනම් මොනම දේ කිව්වත් එයාට ඒක ඇයෙන්නේ රාගයෙන් හේතුව තැම්පතුව රාගයන් එහෙනම් අපේ දිවට අනන්ත අප්‍රමාණ අසත්පුරුෂ දේවල් කතා කරලා ඒ ජීවා ප්‍රසාදය තුල අපි තියෙනවා අනන්ත අප්‍රමාණ අසත්පුරුෂ කතා කතා කරපු tempatu ඒ ජීවා ප්‍රසාදය තුල තියෙන ඒ tempatuවට අනුව කට හරින්න බෑ කතා කරන්නෙම අනාර්ය දේවල් දෙතිස් කතා පරුසාවාච පිසුනාවාච සම්පපලාප ධර්මය හොඳට පරිශීලනය කරලා හොඳට ධර්මදරයෙක් වෙලා අපි අනන්ත අප්‍රමාණ අධ්‍යාපන සුදුසුකම් ලැබලා තිබුණා ලෝකෙම ප්‍රශංසාව අපට ලැබලා තිබුණා අපි මේ ජීවා ප්‍රසාදය තුල යහපත් tempatu අපි ලැබලා නැත්නම් අපගේ tempatu වල අනන්ත අප්‍රමාණ තියෙන්නේ අනවශ්‍ය දේවල් වල tempatuක් නම් කොච්චර ධර්මදර වුණත් අපට ඒ ධර්මයෙන් කතා කරන්න බෑ කට හරින හැම මොහොතක් ගානෙම එන්නේ පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප මුසාවාද එහෙම නැත්නම් දෙතිස් කතා එහෙනම් අපි කොච්චරනම් කට වාගෙන උත්සාහ කෙරුවාට නිස්සබ්ද භාවනා කරන්න උත්සාහ කෙරුවාට ජීවා ප්‍රසාදය තුළ අනුන්ගේ ඕපදූපණම් කතා කරලා තියෙන්නේ විවේචනාත්මක දේවල් නම් සාකච්ඡා කරලා තියෙන්නේ සාසනයට නිවීමට ගැලපෙන්නේ නැති දේවල් නම් කතා කරලා තියෙන්නේ අපේ tempatu අවදි වෙන හැම මොහොතක් තුළම ඒ දිව කෑ ගන්නවා අසවලාගෙන විවේචනය කරන්න අසවලාගෙන tempat කරන්න අසවලාගෙන කර්මයක් මේ දිවට අලුතෙන් අදලා දෙන්නයි ඕනයි කියලා මේ දිව අපෙත් එක්ක පොරබදිනවා දිව කොඳුරනවා අර මිනිසුන්ගේ ගුණධර්ම විවේචනය කරන්න කියලා එහෙනම් අපි ස්පර්ශය අනන්ත අප්‍රමාණ පොට්ටබ්බේ තුල තැම්පත් කළා නම් අපි අනන්ත අප්‍රමාණ මේ සංසාරයේ ජීවත් වෙනකොට සෙනෙහසට මෛත්‍රියට කරුණාවට අනන්ත අප්‍රමාණ මේ ස්පර්ශය තුලින් අපි වහල් වුණා නම් ඒකට මුලාව ගියා නම් අන්න අපේ පොට්ටබ්බේ තුල ස්පර්ශය දැනෙනකොට අපිට සෙනෙහස මතුවෙන්නේ නැද්ද? ඒ දයාව කරුණාව මතුවෙලා ඒ තුලින් අපි මුලා වෙන්නේ නැද්ද? අනන්ත අප්‍රමාණ අද අපේ මිනිසත් භවය තුළින් අපට සාංකාව කියලා එක අකුසල මූලයක් තියෙනවා. මොකද්ද මේකේ තේරුම කියලා බැලුවාම අපගේ මුණුබුරා මුණුබිරිය අපෙන් ඈත් වෙනකොට අන්න අපේ පොට්ටබ්බේ තැම්පතු අවදි වෙලා ඒ අවදි වීම නිසා ඒ කට්ටිය වඩා ගන්නට ඕනේ, බලා ගන්නට ඕනේ, කතා කරන්නට ඕනේ අනන්ත අප්‍රමාණ මේ වගේ පොට්ටබ්බේ තුල තැම්පතු අපිව මේ වෙනකොටත් අනාරිය කරලා එහෙනම් ස්පර්ශය අනන්ත අප්‍රමාණ මේ සෛලවල තැම්පත් වෙච්ච එකේ ආනිසංස ඒ හේතුව නිසා ඇතිවෙච්ච ඵලය හද කෙනෙක්වත් අපට ස්පර්ශ වෙන්නේ නැත්නම් ඒ පලාත ඉන්න බෑ දායකයෝ පේන්නේ ඕනේ මිනිස්සු පේන්නේ ඕනේ සහෝදර සංඝයා ළඟ ඉන්නට ඕනේ නිතරම Tamange සිතට ස්පර්ශයක් ඕනේ හේතුව පෙර සංසාරයේ තැම්පතු එහෙනම් මේ විදිහට බලනකොට අසකන දිවනාසය සමසිත කියන ආයතන හයේම පෙර සංසාරයේ අනන්ත අප්‍රමාණ දේවල් තැම්පත් කරලා තියෙනවා. ඒ තැම්පතු අවදි වෙලා තමයි අපට මේ ලෝභ දේශ මොහ රාග වෛර ඇති කරන්නේ. ඒකට අනුව ජාති ජරා භව හැදෙනවා. මේ තැම්පතු අපි ප්‍රඥාවෙන් දැකලා සතියෙන් දැකලා සිහිය පවත්තලා ඒවා ආර්ය බවට පත් කරන්නට ඕනේ. ඒ හැම කෙලෙසයක්ම අපට නිරෝධ කරන්න බෑ. ඒවා ඕදලා පිරිසිදු කරන ක්‍රමයක් නෑ. හැබැයි සම්මා සතියෙන් දැකලා ඒ ක්‍රියාව ක්‍රියා විරහිත කරවන්නට භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා ඇස තුල තියෙන tempatu ටික අපි දකිනවා. සම්මා සතියෙන් ඒ tempatu ටික දකිනවා. ඒ මොහොතේ මේක ක්‍රියා විරහිත වෙලා යනවා. අපේ කන් වලට ඇෙන ශබ්ද නිසා ඇතිවෙන සෑම කෙලෙසයක්ම අපි දැනගන්නවා සම්මා සතියෙන් ශ්‍රවණය කරලා ඒ සියලෝම කෙලෙස් ටික නිරෝධ කරලා දානවා ක්‍රියා විරහිත කරලා දානවා එහෙනම් කිසිම මොහොතක අපි කතා කරන්නේ ඒ සෑම අවස්ථාවකම කතා කරන්න අවශ්‍ය නම් ඒ හැම මොහොතක් තුළම සම්මා වාචාවෙන් කතා කරනවා පුළුවන් තරම් නිස්සබ්දතාවය තුළ ඉන්නවා හොඳට කල්පනා කරලා සුදුසු දේ අවශ්‍ය දේ කෙටියෙන් කතා කරන්න මේ දිවට සම්මා වාචාව පුරුදු කරනවා ඒ තුළින් අර තැම්පතුවට වඩා ආර්ය තැම්පතුවක් මේ ජීවා ප්‍රසාදය තුළ තැම්පත් වෙනවා එහෙනම් ඒ කාලේ සෙනෙහසට වාල් වුණා, සාංකාවට වාල් වුණා, මෛත්‍රිය දයාව කියලා මුලාවේ ගියා. අද ඉඳලා උදකලාවට මේ පොට්ටබ්බේ පුරුදු කරනවා. ස්පර්ශයෙන් තොරව ඒ ශුන්‍යගාර ගත වෙලා ආරණ්‍ය ගත වෙලා සිව්පසෙන් ඒ ආරස්සා වෙන ක්‍රමවේදය මේ පොට්ටබ්බේට පුරුදු කරලා අලුත් tempatuවක් දානවා. ආර්ය tempatuව මේ පොට්ටබ්බේ තුල අපි tempat කරන්නට ඕනේ. මේ වෙනකොට අපගේ අසකන දිවනාසය සමසිත තුල අනන්ත අප්‍රමාණ අනාර්ය තැම්පතු තැම්පත් වෙලා ඒ නිසා මේ වෙනකොටත් දහස් වාරයක් ඉපදෙන්න ජාති ජරා භව කියන කර්ම නිර්මාණය වෙලා එහෙනම් අසකන දිව නාසයේ සමසිතේ තැම්පතු අනන්ත අප්‍රමාණ අවදි වෙලා අපේ ජීවිතය ක්‍රමානුකූලව නැවත නැවත උත්පත්තියට ගෙනියනවා භවගාමි ජීවිතයට ගෙනියනවා ඒ හැම දෙයක්ම අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ සමහර තපස්වරු ඉන්නවා, සමහර භාවනා යෝගියා ඉන්නවා. ඇස් දෙක පියාගෙන භාවනා කරනකොට එයාගේ පෙර මාගම කල්පනාවට එනවා. එයා ජී ජීවිතේ ජීවත් වෙච්ච සෑම කාරණාවක්ම මතකට ඇවිල්ලා එයාගේ රාගය ඇවිස්සෙනවා, සෙනෙහස දැනෙනවා, පපුව ගැහෙනවා. දැන් එයා සාංකාවෙන් පසු වෙනවා. භාවනා කරගන්න විදියක් නැහැ. ඒ මිනිස්සු මැරිලා මිය පරලොව ගිහිල්ලා හිටියත් මේ වෙනකොට තැම්පතුව තුල ඒගොල්ලෝ ජීවමානයි. තැම්පතුව තුල නැවත නැවත ඒගොල්ලෝ නැගිටලා අපට කමටහන් වඩන්න දෙන්නේ මේ කෙලස් පිරිච්ච ලෝකයෙන් නිදහස් වෙන්න දෙන්නේ සෑමදාම නාම රූප වලට අවු වෙලා නැවත ඉපදෙන ක්‍රමවේදයක් අදනවා එහෙනම් මේ ලෝකයේ අම්මෙක් කියලා තාත්තෙක් කියලා ඉපදිච්ච නැති කෙනෙක් නෑ නේද දරුවෙක් කියලා ඉපදිච්ච නැති කෙනෙක් නෑ නේද භාර්යාවක් කියලා අපට සාකරුවේ සාකාරියෙක් නොවෙච්ච කෙනෙකුත් නෑ නේද එහෙනම් මෙච්චර කසාද බැඳලත් අපිට මේකේ යථාර්ථය තේරුන්නේ මේ තරම් දරුවා බී වෙලා තාම මේ සාංකා ගාව අදා ගන්න අපිට පුළුවන්කම ලැබුණේ මේ තරම් මව්වරු පියවරු ලැබිලා මේ තරම් මාමූදේ වතුර වලට වඩා කිරිබීලා මේ මව්සෙනෙහස පියසෙනෙහස අත්තර ගන්න බෑ එහෙනම් මොනතරම් අපි පුදුජන ලෝකේ රජකම් කරනවද මේ දුර්වලකම් දැන් නිවැරදි කරගන්නට ඕනේ අපේ මව්සෙනෙහස අපි තුල තැම්පතුවේ මතුවෙනවා නම් ඒ අවදි වෙන ඒ තැම්පතුව දැකලා සම්මා සතියෙන් ඒක නිරෝධ කරගන්නට ඕනේ පියසෙනෙහස අපි තුල මතුවෙලා ඒ මතුවෙච්ච ඒ සෙනෙහස තුළින් අපිට සාංකාවක් ඇති කරනවා නම් අපගේ අදවතට නැවත නැවත අර සෙනෙහසේ බැඳීම නිර්මාණය කරනවා නම් සම්මා සතියෙන් නිවැරදි කරගන්නට ඕනේ. ඒ සම්මා සතිය තුළින් අර කෙලෙස්යෙන් නිකලෙස් බවට පත් කරන්නට ඕනේ. එහෙනම් මතකය නවදි වෙලා අපේ චර්යාව වෙනස් කරනවා නම් අලුත් අලුත් තැම්පතු මේ පොට්ටබ්බ වල තැම්පත් වෙනවා, චක්කුවේ තැම්පත් වෙනවා. මේ සෑම සෛලයක් තුළම නැවත නැවත කර්ම ගබඩා වෙලා අනන්ත අප්‍රමාණ මේ ලෝකයේ දුක් විඳින්න මට හේතු සැකසෙනවා. මේක ප්‍රඥාවෙන් දකින්නට ඕනේ. මතකයක් අවදි වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පෙර සංසාරේ හේතු හදලා ඒක මතු වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒකට අනුව අලුත් කර්මයක් හදන එකයි අපේ ප්‍රශ්නය. ඒ කර්මය නවත්තන්නට ඕනේ. තැම්පතු අවදි වෙලා ඒකට ගෙවිලා යන්න අරින්න. තැම්පතුවට පුළුවන් තරම් ක්‍රියාත්මක වෙලා විඩාවටපත් වෙලා ඒක ගෙවිලා යන්න අරින්න අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සම්මා දිට්ඨි සම්මා සෝත සම්මා සති සම්මා වාචා කියන මේ සම්මා වායාම තුළින් අපි මේ හැම දෙයක්ම නිවැරදි කරන්නට ඕනේ අපිට පේන හැම දෙයක් තුළම අපේ තැම්පතුවට අනුව පේන බව අපි දැනගන්නට ඕනේ හැයෙන සෑම දෙයක් පිළිම අපේ තැම්පතුවට අනුව හැයෙන බව අපි දැනගන්නට ඕනේ සමහර අය ඉන්නවා වචනයක් කතා කරන්න බෑ ඇයිච්ච ගමන් තරහා යනවා. ඇයි එයා द्वේෂය වැඩිපුර වඩලා නිසා එයාට මොකවත් ඇයෙන්න බෑ. වහාම කිපෙනවා. එහෙනම් එයා द्वේෂය වැඩිපුර තැම්පත් කරලා ඒක සම්මා සතියෙන් දකින්නට ඕනේ. දැක්කාම ඒක නිරෝධ වෙලා යනවා. සමහර අය ඉන්නවා දකින දකින හැමදේම අයිති කරගන්න කැමති, විඳින්න කැමති. එහෙනම් එයා රාගය අනන්ත අප්‍රමාණ තැම්පත් කරගෙන ඇවිල්ලා, ලෝභය අනන්ත අප්‍රමාණ තැම්පත් කරගෙන ඇවිල්ලා, තෘෂ්ණාව අනන්ත අප්‍රමාණ තැම්පත් කරගෙන ඇවිල්ලා මේ අඩුව දකින්නට ඕනේ සම්මා සතියෙන් දැකලා ඒක නිවැරදි කරගන්නට ඕනේ අපි ලබාපු මිනිසත් භවයේ මේ ලෝකයේ දුර්ලභම අවස්ථාවක් නම් අපිට මේ මිනිසත් භවයේ අත්හැරනොත් නැවත පිරිනිවන් පානට අවස්ථාවක් ලැබෙයි කියන විශ්වාසය අපට නැත්නම් ඒකට මේ ලෝකයේ කිසිම කෙනෙක් සාතිකයක් දෙන්නේ නැත්නම් මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි වැඩ ගන්න ඕනේ නේද? අපි මේ ලෝකේ රජකම් කරපු අවස්ථා අනන්ත අප්‍රමාණ නැද්ද? එහෙනම් එච්චර රජකම් කරලා එකතු කරපු ධනය කොයි පෙට්ටකම් ගානේ පුරෝපෝයේ කාවණු කොයි එහෙනම් මේ ලෝකේ අපි අයිතිවාසිකම් කියපෝ කිසිම බින්ගඟලක් අපට නෑ නේද මේ යථාර්ථය දැනගෙන ලෝභය කියන තැම්පතුව නිරෝධ කරන්නට ඕනේ මේ ලෝකේ අම්මෙක් කියලා තාත්තෙක් කියලා ඉපදිච්ච නැති කෙනෙක් නෑ. භාර්යාවක් කියලා ස්වාමිපුරුෂයෙක් කියලා ඉපදිච්ච කෙනෙක් නැති නෑ. එහෙනම් මේ ලෝකේ සෑමදාම විවාහ වෙලා කාමයේ විඳලා විඳලා බැරි ගැයිලා අපේ සම්පූර්ණ කය දැන් දුර්වල වෙලා එහෙනම් මේ තරම් සංසාරේ බැරි ගැවුණා නම් දැන් මේ අවබෝධය තුළින් රාගය නිරෝධ කරන්නට ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේ පිරිණිවන් පාන්න අදාසක් තියෙනවා නම් එහෙනම් අපේ ජීවිතවල අපි ගෙනාපු තැම්පතු අපි දැකලා ඒක නිවැරදි කරගන්න කාලේ දැන් පැමිණියා. හේතුව මේ අවස්ථාව දුර්ලභ ගණේ අවස්ථාවක් මේකෙන් වැඩ ගන්නට ඕනේ. එහෙනම් අපේ චක්කුවේ තියෙන්නේ අපි මේ දකින දේ නෙමෙයි පරණ තැම්පතුවක් අපි දකිනවම මොහොතක් තුලම අපි යමක් දකිනකොට ඒ දකින දේට වඩා ඇතුලෙන් එකක් අවදි වෙනවා. එහෙනම් අපිට තේරෙනවා මේ අවදි වෙන්නේ තැම්පතුවක්. එහෙනම් පෙර සංසාරයේ ගෙනාපු තැම්පතු චක්කු ප්‍රසාදය තුල, ජීවා ප්‍රසාදය තුල, ගාහන ප්‍රසාදය තුල, පොට්ටබ්බ ප්‍රසාදය තුල, මනෝ සංචේත ප්‍රසාදය තුල මේවා තැම්පත් වෙලා තියෙනවා. අනන්ත අප්‍රමාණ මොහොතෙන් මොහොත මේ ඒක අවදි වෙනවා. ඒකට අනුව ලෝභ දේශ රාග වෛර ඇති වෙනවා. ඒකට ගනුදෙනු කරන්න ගිහිල්ලා පුද්ගල ස්වභාවයෙන් ඒ පංචකාමයේ විඳින්න ගිහිල්ලා අපිට මේ ලෝකේ කිසිම කෙනෙකුට නිවන දෙන්න බැරි තරම් අපි පුතුජන වෙලා නේද? එහෙනම් මේ දුර්වලකම් අඩුපාඩු තේරුම් අරගෙන අපි නිවැරදි කරගන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා අපි කමඨාණක් වඩනවා. මම මේ දකින සෑම රූපයක් තුළින්ම මගේ තැම්පතුවක් අවදි වෙනවා. මට ඇහෙන සෑම ශබ්දයක් තුළින්ම මගේ තැම්පතුවක් අවදි වෙනවා. මට දැනෙන සෑම රසයක් තුළින්ම තැම්පතුවක් අවදි වෙනවා. මම කතා කරන සෑම වචනයක් තුළින්ම ශබ්දයක් තුළින්ම තැම්පතුවක් අවදි වෙනවා මට ගැටෙන සෑම ස්පර්ශය තුළින්ම තැම්පතුවක් අවදි වෙනවා එහෙනම් සෑම සංඥාවක් තුළින්ම මනස සෑම අවස්ථාවක් තුළින්ම තැම්පතුවක් අවදි වෙනවා මෙන්න මේ කාරණාව ප්‍රඥාවෙන් දකින්නට ඕනේ සෑම මොහොතක් ගානේ අසකන දිවනාසයේ සමසිත තුළ මෙම තැම්පතුව අවදි වෙන බව සීයෙන් දකින්නට ඕනේ සතියෙන් අපි ජීවත් වෙන්නට ඕනේ එහෙනම් මේ විදිහට අපි සතිය පවත්නවා නම් හැම මොහොතක් ගානේ මේ ආයතන වල tempatu අවදි වෙලා ඒ නිසා මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරලා අලුත් අලුත් කෙලෙස් නිර්මාණය කරනවා කියන එක පිළිබඳව 100න් කටයුතු කරන්න පුළුවන් මේ මානසිකත්වයෙන් චිත්තානුපස්සනාවෙන් ජීවත් වෙන්න පුළුවන් ඒකාන්ත වශයෙන්ම මේ ලබාවු මිනිසත් භවයේ පිරිනවම් පානවා නැවත කවදාවත් මේ ලෝකේ ඉපදෙන්නේ නැහැ අපි මේ ඉපදිච්ච අවසාන භවය ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පාන භවය එහෙනම් අසකන දිවනාසය සමසිතේ තැන්පතු මේ මොහොතේ ඉඳලාම අපි 100ෙන් දකින්නට ඕනේ. සෑම මොහොතක් ගානේ ඒවා 100ෙන් නිරෝධ කරන්නට ඕනේ. අලුත් කර්ම නිර්මාණය නොවන විදියට අර තැන්පතුව ගෙවිලා යන විදියට අපි චිත්තානුපස්සනාවෙන් 100 පවත්වන්නට ඕනේ. එහෙනම් මේ කමඨාන අපි වඩලා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ තුල සංසාර විමුක්තියටපත් වෙන්නට අසකන දිවනාසය සමසිත කියන ආයතන හයේම තැන්පතු තියෙනවා. සෑම තප්පරයක් මොහොතක් ගන්න ඒවා අවදි වෙනවා. ඒ අවදි වෙන සෑම මොහොතක් ගන්න නැවත නැවත අලුත් කර්ම හැදෙනවා. අලුත් කර්ම හැදෙන තාක්කල් මම ඉපදෙනවා. පරණ තැන්පතු ඉවර වෙන තාක්කල් මගේ ඉපදීම නැති වෙනවා. එහෙනම් මගේ කර්ම ඉවර වෙලා නැහැ. නැවත නැවත ඉපදෙන්න කර්ම හදාගෙන ගිය ක්‍රමයක් තිබිලා තින්නේ. මේ අඩුව නිවැරදි කරන්නට ඕනේ. නැවත ඉපදෙන්න කර්ම හැදෙන්නේ නැති වෙන්න වග බලා ගන්නට ඕනේ. තියෙන කර්ම අවදි වෙලා ගෙවිලා යන්නට වග බලා ගන්නට ඕනේ. එහෙනම් මේක මත සිත පීඩවලා සිහිය පවත්වන්නට ඕනේ සතර ඉරියව්වෙන්. එහෙනම් මේ විදිහට අපි ලබාපු මිනිසත් භවය තුළ මේ කමඨාන වඩලා මේ අලුත් පුරුදු අර අනාර්ය පුරුදු වඩා වැඩි කරලා ආර්ය පුරුදු වැඩිවීම තුළින් සම්මා දිට්ඨිය පැමිණිලා ඒ තුළින් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් බෝධියෙන් පිරිණිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන තුළින් අපි ලබාගත්තා වූ දැනුම අවබෝධය ප්‍රඥාව අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිණිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි